ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද ඊලන්දගස්සේ සීලවිසුද්ධි ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. සදහවතුනි දැන් අපි පන්සිල් සමාදන් වීමට පෙර හොඳයි. මෙක කියන්නේ කෝනුකෝ බන්තේ වම්නිකෝ. උඹානම් කුමක්ද කියලා අහනවා. මේක වෙන්නේ దేవතාවා වෙදින් පෙන්නනවා. අර තමන්ගේ අනාගාමී මිත්‍රයා තමයි මේ ප්‍රශ්න ටික අහන්නේ. අහන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක් හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක කුජලයකින් හෝ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින් වහන්සේ කෙනෙක් අසුරු ධර්මයේ ඇති කෙනෙකුගෙන් හෝ තමයි මේ ප්‍රශ්න අහන්න කියන්නේ. ඉන් මෙහා දිව්‍ය බ්‍රහ්ම කිසිවෙකුට මේකට උත්තර දෙන්න බෑ කියලත් මේ දේවතාවා තමන්ගේ මිත්‍ර වික්ෂුවට දැනුම් දෙනවා. ආ ඒ අනුව මේ අහන ප්‍රශ්න ටික තමයි. ඉතින් එතනදී ඉදිරිපත් වෙන්නේ බමුණ කියලා තමයි අමතන්නේ. බමුණ කියන තනින් තමයි භාග්‍යතුන් වහන්සේ තම බමුණ කියන තැනින් පව් බැහැර කළ අර්ථයෙන් බමුණ වෙන්නේ. තවත් විස්තර දේශනාවේ අපි ඉදිරියේදී පිළිබඳ පෙන්වා දෙනවා. බමුණා කියන්නේ කවුද කියන එක. ඒ බමුණ තමයි මේ ප්‍රශ්න අහන්නේ. ඉදිරියට ගෙනියන්නේ මේ සුමේද කියන නමින් තමයි මේක ඇමතීම් කරන්නේ කාශ්‍යප කුමාර කාශ්‍යප. එතකොට පළවෙනිම ප්‍රශ්නේ කෝනුකෝ භන්තේ වම්මිකෝ ස්වාමීනි තුමසනම් කිම? දැන් දේවතාවයන් ප්‍රශ්න ටික අහගෙන පසුදාම අනුයම් වේලේම සරත්වර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරගෙන මෙන්න මේ ප්‍රශ්න වල ඉදිරිපත් කරනවා. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? වම්මික උඹට නම් කිම කුමක්ද? මේ තුඹස කාරස්සින් දුපායන. මේ තුඹස රාත්‍රියේ දුන්නමනවා. දවල්ට දිලිහෙනවා නැත්තම් ගිනි ගන්නවා. කා දිවා පජ්ජලනා. ඔන්න එක ප්‍රශ්නේ ඒතකොට ප්‍රශ්නෙන් ප්‍රශ්නේ ප්‍රශ්න පාළුව ටික මතක තියාගන්න ඕනේ. තුඹසනම් කුමක්ද මේ තුඹස කාරස්සින් දූපායනා රාත්‍රියේ දුන් දමනවා දිවා හා දිවා පජ්ජලනවා දැන් උතන ප්‍රශ්න එතකොට තුනයි ඊළඟ ප්‍රශ්නේ කෝ බ්‍රාහ්මනෝ මේවා විසඳන බ්‍රාහ්මණයා කවුද කෝ බ්‍රාහ්මනෝ හතරවෙනි ප්‍රශ්නේ කෝ සුමේදෝ කවුද මේ මහාන මහාන කියලා ආදරෙන් අමතන්නේ බුදුජාන් වහන්සේ ඒ විදිහටම අමතනවා අර මිත්‍රයාත් ඇවිදින් හිතමිතුරු භාවයෙන් මහාන මහාන කියලා අමතලා තමයි මේ ප්‍රශ්න ටික දෙන්නේ. එතකොට මේ මහාන කියලා අමතන්නේ කවුද? එයා සුමේද පඬිතය. පඬිත කියන නමින් හඳුන්වනවා. එතකොට කවුද සුමේද? කින් සත්තං. කින් සත්තං. ආයුධේ කුමක්ද? කින් අභික්කණං. හාරන්නේ කුමක්ද? කියන කාරණේ. හාරන්නේ මේක විදිහට ඒ වචනවල අර්ථ අපි ගමු. මේ විදිහේ ප්‍රශ්න මාලාව අහගෙන ඉඳ ඉස්සර වෙලා කිං අභික්කන කුමකින්ද හාරං කිං සත්තාං කිං අභික්කන කුමක්ද හාරන්නේ? කා ලංගි කා ලංගි කා ලංගි කියලා කියන්නේ හිඳි අගුලට. අර හාරං යනකොට හම්බෙන ඒවා ගැන මේ කියන්නේ කා උද්දුමායිකා. උද්දුමායිකා කියන්නේ මැඩියට මැඩියානම් කුමක්ද කියන එක කෝ දීදාපතු දෙමල් සංදී කුමක්ද කිංචංග වාරම් කියන්නේ මේ කිරිගොස්ත කියලා කියනවා නැත්නම් අර පෙරහැන කියලා කියනවා ඊළඟට කෝ කුම්මෝ ඉබ්බානම් කුමක්ද කෝ ආසිසුනා ආසි කියන්නේ ශාස්ත්‍රයේ ආයුධය සුනා කියන්නේ මස් කොටය සුනා කියන්නේ මස් කපන කොටය කියලා ගන්න පුළුවන් අසි කියන්නේ අසිතත ආයුධය කියන එක. අසිතුණා. ඒතර අසිතුණා කියන්නේ මොකක්ද? කා මාංශපේසි. මාංශපේසි කියන්නේ කුමක්ද? නො කෝ නාගෝති. එතන නාගයා කවුද කියන එක ඔන්න ඔය ප්‍රශ්න පාඩම. දැන් බලමු ඔක කොයි කොයි විදිහටද විස්තර වෙලා තියෙන්නේ කියන කාරණය. දැන් මේකට විස්තර මෙහෙමයි. දැන් අපි බුදුරජාණන් වහන්සේ කරන විස්තරයටයි තවන් දෙන්නේ මේ පින්නතුන්. මොකක්ද? වම්නිකෝ මොකක්ද? වම් මේ දුමායනේ මොකක්ද කියන ප්‍රශ්න ටික බුදු පියාණන් වහන්සේ තෝරා දෙනවා. ඉමස්සේතං චාතුම්මා භූතිකස්ස අදිවචනං මාතා පෙත්තික සම්භවස්ස මෙන්න මේ උභා කියලා කියන්නේ සතුමහා භූතිකෝ වූ මෞපිය සම්බන්ධයෙන් හටගත් කලයේ වඩා වර්ධනය වුණු මේ පංචස්කන්ධේ මේ කය, දේහය, ශරීරය නම් තුඹසයි. කොට අපි තුඹසක අයිතිකාරෝ. දැන් මේ පින්නතුන් අපි තුඹසක අයිතිකාරෝ මේ. තුඹස නම් මේ ස්කන්ධ පංචකයයි. මේ ශරීරයයි කියන එක මේ සතුමහා භූතික වූ. එතකොට කාරත්ින් දූපායනා ගැන දවාලෙන් කළ යුතු කර්මාන්ත ගැන විමසී විමසා විතක්ක ਵਿਚාර කරමින් නිදි මරමින් සාස්ත්‍රී ගත කරනවා. අද ලෝකයට සම්බන්ධ කරලා බැලුවත් මේ කාරණේ තේරෙනවා. දිවා කාලේ කරන්න තියෙන වැඩ කටයුතු ගැන නොයෙකුත් මානසික පීඩනයන් සිත් පැවුල් පිළිබඳ රාත්‍රිය නිදි වරමින් කල්පනා කරනවා. නිින්ද නැතිව කල්පනා කරනවා. ඒක දුම ආයනයක් ඇටියට දුන්දමීමක් ඇටියට. මේ තුඹසේ දුන්දමීමක් ඇටියට තමයි මේ පංචස්කන්ධය උරුම කරගත් ඔබත් රාත්‍රියේ නිදිවරමින් විතක්ක ਵਿਚාර කල්පනාවෙන් ඉඳිනවනම් ආනික දුන්දමීමක් ඇටියට දුම ආයනයක් ඇටියට මේ උපමාවෙන් පෙන්වනවා. ඊළඟ කා දිවා පජ්ජලනම් දිවා කාලයේ ගිනි ගැනීම නම් කුමක්ද? අපි දන්නවා මේ පින්නතුනේ මේ දිවා කාලයේ ඉරන කායන්නත් ඉස්සර දවසේ කටයුතු වල සූදානම් වෙනවා. සමහරවිට දිවා කාලයේදී රාත්‍රියේ වැඩ. එහෙම මේ අර රාත්‍රියේ නැවත නැවත කල්පනා කරලා යොදාගෙන තියෙන වැඩ කටයුතු වල දිවා කාලයේ කයෙන් වචනයෙන් සිතින් මේ කර්මාන්තවල යෙදෙනවා හිස ගිනි ගත් එක්වාගේ. අපි එහෙම කියනවානේ අපේ පැරණියයි මොකද මේ ඉස්සගෙන ගත්තා වගේ නිකන් කලබලෙන් මොකද මේ කියලා. ඉතින් අපේ ලෝකය දිහාද බලන්න වර්තමාන බොහොම කලබලයකින් තමයි වැඩ කටයුතු ලියෙදෙන්නේ. අර කරන වැඩකුත් නැහැ කියලා එහෙම කතාවකුත් තියෙනවා පැරණි කිය මං ඒවා. ඒ වාගේ කිසිම ස්පාසුවක් නැතුව පුදුම දෙගිරිල්ලකයි අද ලෝකයේ ඉදී සිටින්නේ. කිසිම සාර්ථකභාවයක් කිසිම සැනසීමක් නැහැ. එහෙම ලොකු වෙහෙසකින් මේ දිවා කාලය ගත කරනවා කියන එකයි මේ ඇවිල ගත්තා කියලා කියන එකේ තේරුම එතකොට ඒ දවල් කාලයේ කයින් වචනයෙන් කටයුතු වල යෙදෙනවා කියන එක තමයි වෙහසගෙන උපාදාන සහිතව අරමුණක් කරනවා කියන එක තමයි ගැඹුරු අර්ථය ඊළඟ කාරණේ කිව්වා කෝ බ්‍රාහ්මනෝ දැන් සුබස කියන එක දැන් දන්නවා දූමාය රාත්‍රී දුන් දමනවා කියන එක තෝරාගත්තා දවල් ගිනි ගන්නවා කියන එක තෝරාගත්තා ඊළඟ කෝ බ්‍රාහ්මණෝ කියලා කියන්නේ බමුණා යන කවුද කියලා අහන්නේ බමුණා යන අරහත් සම්්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේට නම බ්‍රාහ්මණ කියලා කියන්නේ. ඉතින් බ්‍රාහ්මෝ හෝති කෝ බිකු තථාගතස්සේසං අදි වචනං. ඒ කියන්නේ දිනක තවදුරටත් අකුවායේ පෙන්නන්නේ සත්‍ය ධර්මයන් බැහැර කළ හේයි. මොනවද මේ සත්‍ය ධර්මයන්? රාගය, ද්වේෂය, මෝහය, මානය, සක්කාය දිට්ඨිය, සැකය, සීල වෘත්ත පරාමාසය කියන්නේ. ඔන්න ඒ කරුණු විතර අහලා තියෙන කරුණුත් කියනවා. නමුත් ඔතන ඒ සත්‍ය කරුණු ශේෂයක්වත් ඉතිරි නැතිව බැහැර කරපු අර්ථය තමයි ඉතින් ගන්නෙ. ඒ අටුවාව තමයි ওই විදිහට එතන පෙන්වන්නේ බ්‍රාහ්මණ කියන වචනේ තෝරන තැන. දැන් මෙතකොට සතාගත අරහත් සම්මා සම්බුද්ධ රාජෝත්තමයන්න් වහන්සේ කියන වචنين සීක සබා ගන්නට කෝ බමුණු බමුණා කවුද? දැන් බමුණා කවුද? සම්මා සම්බුදුන් වාණි. ඒකයි කාශ්‍යප ආමුදුව බුදුරජාණන් වහන්සේ අමුණ බමුණා හම්බ වුණා. ඒක කවුද මේ සුමේද? කෝ සුමේද? සුමේදේ සුකෝ බික්ඛු සේකස්සේතං. සේකස්සේතං කියලා කියන්නේ සේක භික්ෂුව. නමක් තමයි සුමනෝ කියන එක. ඒ බික්ඛු ආදි වචනයක්. ආදි වචනයක් කියන්නේ ඒ වෙනුවට තවත් විශේෂ වචනයක් කියන එක. එතකොට කවුද කවුද මේ ශෛක්ෂ භික්ෂුව? හික්මන භික්ෂුව. ඉක්වීම කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂාවේ හැසිරෙන භික්ෂුවට තමයි සෛත්‍ය භික්ෂුව කියලා කියන්නේ. එතකොට අසේක භික්ෂුව කියලා කියන්නේ සාහභාවයට පත් වූ භික්ෂුවට තවත් හික්මෙන්න දෙයක් තවත් නැති නිසා. එතකොට සෝවාන් සකු르දාගාමි අනාගාමි දක්වා ඒ මඟපල නුවන් පිණිස වෙහෙසන භික්ෂුවට ඒ මඟට පිළිපම් භික්ෂුවට කියන්න පුළුවන් සෛත්‍ය භික්ෂුව කියලා. ඉක්මීමේ යෙදෙන කියන වචනේ තමයි ප්‍රතිඅර්ථය. එතකොට ඊළඟ දැන් මේ සුඹස හාරන්න කියනවා. හාරන්නේ ආයුධයකින් කින්සත්තම්. ආයුධය කුමක්ද? ආයුධය ප්‍රඥාවට අදිවචනයක් තමයි මේ හැරීම කියලා කියන්නේ ආයුධයකින්. ඒතර ආයුධය තමයි ශස්ත්‍රය තමයි ප්‍රඥාව. මේ ප්‍රඥාවෙන් තමයි මේ සුඹස හාරන්නේ. මොනවා මොකද්ද තුඹ? තුඹස නැමෙtti පංචස්කන්ධය විභාග කිරීමයි. නාම රූප පරිච්ඡේදය විභාග කිරීමේ විදර්ශනා පාර තමයි මේ පෙන්වන්නේ. ඉතින් මේ කොටස් කතාන්දරයක් වගේ නෙමෙයි ටිකක් සැලකිල්ලෙන් උවමනායෙන් අහගෙන අපේ මේ පංචස්කන්ධය හාරන්න පුළුවන් නුවණ මේ දේශනාව අවසානයේ ලබා ගන්නවා. මේ පංචස්කන්ධය ගිනි ගන්න එකක්, දුන් දමන එකක් ඒ ටික නැතිනේ මේ පංචස්කන්ධය අතහැර ගන්න නුවණක් හදා ගන්න ඕනේ කියන තීන්දුව ගන්න. හොඳයි. එතකොට ප්‍රඥාවට මුල් තැන මේ සූත්‍රයේ දේශනාවේ එනවා. ඊළඟ අභික්ඛණං අභිහැරීම කියන්නේ වීර්යයට නමක්. මේ කාරණු නම කොහමද? වීර්යයක් තියෙන්න ඕනේ. සම්මුති කතාවට සුබකක් හරන්නක් අරසේකට බෑ. ඒ තුමක් හැරීම නෙමෙයි ඊට වඩා ප්‍රඥාවෙන් විමස විමසා නුවණින් විමස විමසා මේ පස්චස්කන්ධේ ඇති ස්වභාවය පිළි කරගන්න එකයි පිළි කරගෙන ඒක හිත නොවැටෙන විදිහට නැවත පංචස්කන්ධයක් නොදරන තැනට හිත වඩන එකටයි විදර්ශනාව කියලා කියන්නේ. සතර ප්‍රධාන වීර්යය මෙතන ගන්නේ අපි තවත් ඉදිරියට යමු. ඊළඟ පඨවෙනි කාරණ කාලංගි. කාලං මේ අකුවා ආකාරයෙන්ම විස්තර කරන්න යන්නේ නැහැ. වෙලාව මදි වෙනවා අපිට. කා ලංගි කියලා කියන්නේ හිදි අඟුල. මේ අවිද්‍යාවට නම. අඟුල. අඟුල කියන්නේ දැන් දොරක අඟුලක් දොර අරින්න බැරි වෙන්න පිර කරන එක තමයි අඟුල කියලා කියන්නේ. එතකොට ඒ හිදි අඟුල. දැන් මේ මේ මේ කොටසට එනකොට දැන් හාරනවා හාරනකොට හම්බ වෙනවා මෙන්න අහුලක් හම් වෙනවා මේ තුබස හාරනකොට. තුබස හාරන්න කිව්වා තුබස හාරනකොට ප්‍රඥාවෙන් ප්‍රඥාව නැමැති ආයුධයෙන් වීරිය නැමැති හැරීම කරනකොට මොකක්ද හම්බ වෙන්නේ? අකුල හම්බ වෙනවා. හිදි අකුලක් හම්බ වෙනවා. දොර අකුලක් හම්බ වෙනවා. මේ හම්බ වෙන දොර අකුල උපමා කරන්නේ අවිද්‍යාවට. මේ හැම තත්ත්වයකම ළඟම මේ පංචස්කන්ධයට සම්බන්ධයි අවිද්‍යාව. අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. එතකොට මේක පංචස්කන්ධය කියන්නේ මේක නාම රූපය. මේ නාම රූපයට සම්බන්ධයි. එතකොට නාම රූපේ මුල් හටගැම්ම තමයි අවිද්‍යා, තෘෂ්ණා, සංඛ්‍යාසයි කියලා අපි මුලින් මතක් කළා වචනේ. අවිද්‍යාව මුල් කොටයි. අන්න හාරණ කොට මුලින්ම හම්බෙන්නේ මොකද්ද? අගුල හිදි අගුල ඒ අගුල තමයි මොකක්ද අවිද්‍යාව. එතකොට ඒ අවිද්‍යාව නම් ඕන්න ඔසවා සබව කියනවා. විද්‍යාව දුරු කරන්න කියන එකයි ඒකේ අර්ථය. බැහැර කරන්න කියන එක. තවත් ආරන්න කියනවා. මෙන්න වීර්යය. එකකින් නවතින්නේ නැහැ. ඉදිරියට ඉදිරියට ඉදිරියට මේ හැරීම කරනවා. අවුත් දැන් මේ හැරීම විදර්ශනා යෝගී බව මෙතන මේ පෙන්වන්නේ. මේ බුදුරජාණන් වහන්සේ කර්මස්ථානයක් දෙනවා කාටද? කුමාර කාශ්‍යප භික්ෂුවට. ඒ භික්ෂුවට ඒ කර්මස්ථානයේ ඇති වුණා නාගයා හම්බ වෙන අවසානයේ උඩ පැහැදිලි වෙයි ප්‍රාග්භාවයේ පිංස. ඒ නිසා මේ කර්ම මතක තියාගෙන ඔබත් මේ ඔස්සේ විමසීමක් කරන්න. මේ පංචස්කන්ධය. ඊළඟ හම් වෙන්නේ උද්දුමායිකා. මැඩියෙක් හම්බ වෙනවා. මේ මැඩියා කවරෙක්ද කියලා අහන්නේ මැදියා ක්‍රෝධයට නමන. හම්බ වෙන්නේ මොකක්ද? දොර අගුල හම්බුණා. අවිද්‍යාව දුරු වුණා. දැන් විද්‍යාව දැන් නුවණකින් හඹලනකොට තමන්ගේ මානසික ස්වභාවය නිරතරව වෙන්න ගන්නවා. හිතේ හැටි තේරෙන්න ගන්නවා. මොකද්ද හිතේ ප්‍රධානම එක තමයි මොකක්ද? බද්ධ වෛරය, ක්‍රෝධය කියන වචන දෙක. ඒවා ඉත ලැබුණ හැටියට අපි බලමු තව ටිකක් ඔබට දැනෙන හැඟෙන පබරට ටිකක් විස්තර කරන්න. හොඳයි. ඊළඟට හම්බ වෙනවා තවත් හැරීම නතර නෑ හාරනවා. ඒ හාරනකොට හම්බ වෙනවා ද්විතාපතෝ කියන්නේ දෙමන් සංඥා. දෙමන් සංඥේ කියන එක ඔබ දන්නවා තනි පාරක යනකොට ඒක පාර ආකාර දෙකකට නැත්තම් දෙපැත්තකට විහිදෙනවා නම් දෙමන් සංඥේදී ඔබට හිතගෙන ගමනේදී කොයි පත අතද කොයි පාරද මම හොයාගන්නේ කියලා කල්පනා කරන්න වෙනවා. සලකා බලන්න වෙනවා නේ. ආන් ඒකයි ද්විදාපතයක් හම්බ වෙනවා කියලා කියන්නේ පාරක් විතර හම්බ වෙනවා කියන එක නෙමෙයි. ඒක කරුවක් වගේ දෙබලක් තියෙන කරුවක් කියලා හිතාගන්න ඒක හම්බ වෙනවා කියන එක. එතකොට ඒකත් ඉස්සරහ කියන්න කියනවා දෙමන් සංදී කියන්නේ මොකක්ද විචිකිච්ඡාව. මොකද්ද දෙමන් සංදී කියලා පෙන්වන්නේ මෙතන විචිකිච්ඡාව. මේ විචිකිච්ඡාව මේ సంతානෙක තියෙන දෙයක්ද නැති දෙයක්ද? තියෙනවා. පංච නිවරණ තියෙනවා. අපිටත් අපේ සම්මුති ජීවිතේ කතා කරනකොට අපට හොඳට පේනවා සැකය කියනවා අපි. ඒ සැකේ කියන විචිකිච්ඡාව මේ ඒද දුර්ලභ කියන එකයි අර්ථය. ඒකද ඔසවා තවෝ දෙමාන් සංදී පැත්තකින් කියන්න කියනවා. ඉතින් ඊළඟ තවත් කාරණාවකට තමයි අර තින්චංග කියලා කියන්නේ තින්චංග වාරම්. ඒකට ශබ්දකෝෂවල කිරිගොට්ට කියලා කියනවා. නැත්නම් පෙරහංකරේ කියන වචනේ තෝරා ගන්නද. එතකොට ඒ පෙරහංකරේ කියලා කියන්නේ පංච නීවරණ. පෙරහංකරේ කියලා කියන්නේ පංච නීවරණ පංච නීවරණ නිවන අහුරන ධර්මයක් ඒකයි නීවරණ කියන වචනේ සරලවම මෙතන කියනවා ඒ නිවන අහුරන ධර්ම නැත්නම් කාමච්ඡන්දාදී පංච නීවරණ බැහැර කරන්න කියන එකයි ඊළඟ අවස්ථාවේ කරපෙරහන පෙන්වන්නේ ඒකට තවදුරටත් භාවනාව ආර්ය ප්‍රඥාවක් මේ ආයුධය අරගෙන වීර්යාරම්භයෙන් නැවත නැවත හාරන්න උදෙනවා ආරම්භ වීර්යය ගැනයි මෙතන මේ වීර්යය කියලා කියන්නේ. ආරම්භට හම්බ වෙනවා කොකුම්මෝ ඉදිබුවා හම්බ වෙනවා. ඉදිබුවා කියලා කියන්නේ රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, පඤ්ඤා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ ස්කන්ධ පහට තමයි ඉදිබුවා කියලා කියන්නේ. ඊළඟ හම්බ වෙනවා දැන් එකක් සුසවලා පැත්තකින් තියලා තවත් හාරනවා හාරනට හම්බ වෙනවා කා අසිසුනා කියන්නේ අසිසුන අසි කියන්නේ අසිපත දැන් මේ සුනා කියලා කිව්ව කොටය කියන තේරුම එතකොට මේ මස් ලොඹුව කියලා පොත්පත් වලේ තියෙනවා. ඒ ඒ මස් කපන කොටයයි කැත්තයි කියනවා. ඒක හම්බ වෙනවා ඒක ඔසවා තබන්න කියනවා. ඒ කියන්නේ නන්දිරාග වීම මේ රූපේ කනට ශබ්ද නාසයට ගන්ධ දිවෙන් දතේ තුරස කයින් ස්පර්ශ කළ යුතු කාරණා යහපත් කමනීය මනවඩන ප්‍රිය ස්වરૂප වෙන කාමයේ උපදවන සිත් අලවන මේ ස්පර්ශය ආදී කොට ඇති මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේවට අපි බැඳිලායි ඉන්නේ ආ ඒ ඒ බ්‍රිය වඩන මනාප වුණු කාමයන්ට තමයි මේ මස් කපන කොටය කියලා කියන්නේ ඒක ඒකටයි අපි නන්දිලාග වෙන්නේ එතකොට ආ ඒ කාමයන් උපද්දවන සිත්තලවන ස්පර්ශාදී මේ පංචකාම ගුණාදියන්ට තමයි නම මේ වෙනුවට උපමා කරන්නේ මේ අසිසුනා කියලා මස් කැත්තයි කොටයයි කියන එක මේ දෙකම අපි ළඟ තියෙන දෙයක්. අර කොහෙවත් තියෙන ආයෙ දෙයක් මස් කපන කොටයක් ගැන නෙමෙයි මේ කියන්නේ. අපි අපි ළඟ තියෙනවා පංචකාමයන්ට කෑදරකම. පංචකාම කියන්නේ රූප වලට කැමති, ශබ්ද වලට කැමති, ගඳට කැමති, රසයට කැමති, ඔය කයේ මුළු පහස මුළු දේ හප්පාගෙන පහස ලබන්න කැමති. ආන් ඒ කැමති ධර්මතා පහ තමයි ඔය පහ හඹාගෙන තමයි මේ ලෝක සත්‍යය මේ සතරක මේ විදිහේ අතරමං වීමක් වී තිබෙන්නේ. එතකොට ඒ කාරණේ ඒ විදිහට මතක තබා ගන්නට ආශිසුනා. ඊළඟ හම්බ වෙනවා කාමන්තපේසි. ඔන්න තවත් කාරණාවක්. ගැඹුරට මේ කුඹස විදර්ශනා යෝගියාට මේ පංචස්කන්ධේ විභාග කරන තැන. ඒ විභාග කරනකොට තමයි හම්බ වෙනවා මොකද්ද? මස්වැදල්ල නම් වූ නන්දි රාගය. කුඹසාරනකොට මස්වැදල්ලක් හම්බ වෙනවා. මේ පංචස්කන්ධේ හාරනකොට මොකක්ද හම්බ වෙන්නේ? නන්දි රාගය. ඔය වචනේ හොඳට අහලා පුරුදු වෙති. නන්දි රාගය. ඒක ඔසවා තබන්න කියනවා ඉදිරි කරන්න කියන එකයි ඒ. එතකොට ඊළඟ පාර්ශ්වනික කාරණේ ඔය මස්සැලෙන් පස්සේ තවත් හාරනවා. හාරනකොට හම්බ වෙනවා නාගය. මේ නාගයා එක ගැටෙන්න දෙපා එයාට හිංසා කරන්න එපා නමස්කාර කරන්න කියලා කියනවා. නාගයා නම් සීනාස්ත්‍රව මහරහතන් වහන්සේ මෙතන පෙන්වන්නේ සම්මා සම්බුදුන් වහන්සේ. එතකොට පින්තුනි ඔය වචන 15ක අර්ථ 15 අපි තෝරාගත්ත සරල විදිහට ඔය. සරලව ඒ ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ මොකක්ද කියනවා. ඒකට අදාළ පංචස්කන්ධයට සම්බන්ධ කොට මේ නාම රූපයට සම්බන්ධ කොට යම් අදහසක් අපිට දැන් මතුවෙනවා. තවදුරටත් අපි බලමු. එතකොට මේ දේශනාව ගැන කුමාර කාශ්‍යප භික්ෂුව සමරටපත් වුණා. ඉතරයි ඒ සූත්‍රේ කිත් සූත්‍රය ඕකෙන් අපිට මතු කර ගන්න තියෙන ධර්ම කාවලට අපි දැන් බයම අවස්ථාවේ වෙලාවේ අපිට ලැබෙන කාල වේලාව අඩුව. දැන් බලන්න මේ පින්නතුන්ට අට ආකාරයකින් දක්වනවා සුබ හාරණ්ඩ හාරණ්ඩ හාරණ්ඩ කියලා. අට අවස්ථාවක් කියන හාරණ්ඩ කියන එක. මොකක්ද කියන්නේ? හාරණ්ඩ. ඇයි හාරන්නේ? හාරමින් හාරමින් යද්දි තමයි අර වැඩෙන්නේ ලැබෙන්නේ. අවිද්‍යාව. මේ සසරක මෙතන සත්‍ය අවිද්‍යාව අවිද්‍යාව කියලා කියන්නේ චතුස්සත්‍ය නොදැනීම ඒ චතුරාර්ය සත්‍ය නොදන්නාකම් මෝහ මුලා බව හැරෙන්නේ නැත්නම් යට වෙලා තියෙන්නේ නේද? අපේ හිත තුල, අපේ මනසේ. ඒකයි නේද? හාරමින් හාරමින් ඉදිරියට යන්න. එතකොට මේ ශෛත්‍ය භික්ෂුව කියලා කිව්වේ අපි මතක් කළා අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා පද ප්‍රාප්තියටපත් වෙන ක්‍රමය ප්‍රහේලිකාමේ ස්වરૂපයෙන් බුද්ධ දේශනාවට අනුව ශ්‍රී බුද්ධම වචනයෙන් ඉදිරිපත් කරන වටිනා ගැඹුරු සූත්‍රයක් තමයි මේ සූත්‍රය පින්නතුනේ. ඈ එතකොට විදර්ශනා කර්මස්ථානයක් මේම වුණා. දේශනාට අනුව පංචස්කන්ධේ විභාග කර භික්ෂුව නාගයාට නමස්කාර කරනවා කියලා කියනවා. ඒ නමස්කාර කරනවා කියලා කියන්නේ යාත්‍ය සීලාශ්‍රවයන් වහන්සේ නමක් බවට පත් වුණා කාශ්‍යප භික්ෂුව. ඒතකොට ප්‍රශ්න විසර්ජනයම කමතහනක් වුණා. අපිට දෙන්න තුනේ වැදගත් මෙන්න මෙතෙන් සිටයි. බලමු මේ විධානයක් වගේ සාරව උක්කීප දුරාගුණ උක්කීපලක්කින් අවිද්‍යාව ගලවා තබන්න කියන එක අවිද්‍යාව දුරු වෙන්න මේ පංචස්කන්ධයේ අනිත්‍ය බව හිලිවෙන ධර්මයක් අපිට අවබෝධ වෙන්න ඕන. ඒ අවබෝධ වීමත් එක්ක තමයි මේ පංචස්කන්ධයේ මුලාවෙන් සිට නිදී යන්නේ. එතන ඒ කාරණා තමයි මෙතන මේ දුරාගුණ කියලා පෙන්නේ. එතනින් මෙතන මේ විදෙන්න ඕනේ කියන කාරණයක්. අපේ බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රයෙන් මෙතන මේක තමයි ප්‍රවිෂ්ඨයේ මේ ඥාන මාර්ගයට එතකොට කවදුරටත් බලන්න මේ දොරාබුල කියන එක දොරක් වහන්නේ අගුල ගමනෙන් පස්සේ ඒ එහාට මෙහාට යෑමක් බෑ දැන් නගරයේ ඉඳලා පැරණි විදිහට දොරටුවක් තිබුණා ඒකේ ඇතුලේ ඉන්න අයට පිට යන්න බෑ ඒකට පිට ඉන්න අයට ඇතුල් වෙන්නත් බෑ මේක තමයි එතකොට මේ අවිද්‍යාව දුරු වෙනකොට ඥාන දොරටුව ප්‍රවිෂ්ඨ වෙනවා. ඇරෙනවා. මෙන්න මේ වචනේ මම මතක තියාගන්නට. අවිද්‍යා අගුල අපේ ගැළවිලා යනකොට අපේ මතුවෙන්නේ මොකද්ද? අපේ ප්‍රඥාව, ඥාණය අවදි වෙනවා. එතකොට ඥාණයෙන් තමයි අපිට ඥාන මාර්ගයක් ඉදිරියෙන් තමයි නව මහා විදර්ශනාදී උදයබ්බ්‍යාදී ඥාන කාණ්ඩයට අපේ සිත ප්‍රතිෂ්ඨ වෙන්නේ පිවිසෙන්නේ. ඒ ප්‍රවිෂ්ඨ පිවිසෙන්නේ මෙන්න මේ පංචස්කන්ධේ විභාග කිරීමෙන්. පංචස්කන්ධේ විභාග කරන්න කරන්න තමයි අපිට පංචස්කන්ධේ ඇත්ත වැටහෙන්නේ. නැත්තම් ලොකු මුලාවකින් අපි මේ ජීවිතයක් ගත කරන්නේ. කාමයේ වටිනා අවස්ථාවල් වචන මාර්ගයෙන් ටිකක් අපි තෝරා ගන්න ඕනේ. මේ ක්‍රෝධය කියන එක අපි කියවා නැඩියා කියලා. මොහොම බලවත් බද්ධ වෛරය මේ සසරට අපි ඇවිත් වෙන ප්‍රධානම කරුණක් තමයි බද්ධ වෛරය. මේ පින්නතුන් දාන්න මතක් කරගන්න සීරිවාණජ ජාතිකයේ සීරිවාණජ පච්චපුත අපවසතාන සම සම්බන්ධයි. එතන අර රන්තලියේ බැඳගත් වෛරය ඉදත් දෙව්දත් ඉදත් මේ වෙරළේ පුටුකොළේ දිවාද කාගෙන කියනවා. අපේ බෝසතාන් වහන්සේ ගමින් ඈතර වෙනවා. ඒ කතා දන්නවනේ. අහලා නේද? එතනේ අන්තිම භවයේ රසයෙන් කෙටින් ගන්න දෙව්දත් බුදුරජාණන් වහන්සේ දකින්ද ඕනේ කියලා හැමිනෙනවා. නමුත් දකින්න හම් වෙනවද? බැරි වෙනවා. පොළොව පලාගෙන නිරේට ඇදගෙන යනවා අන්තිම භවය. ඔය අවස්ථා දෙක මතු කරලා බලන්න. ක්‍රෝධයේ බද්ධ වෛරය. බොහොම අපේ ජීවිතවලත් අපේ ගෙවල් වල අපි වාසය කරනකොට ඕන ඕන්ට අමුදරුවන් අතර, හිත මිත්‍රාදීන් අතර බොහොම සුළු සුළු අමනාපකම් ඇති වෙන්නේ. ඒක සතුට මුලින් ඇති වෙන්නේ. ඉතින් දවසේදී කතා නොකර ඉන්නේ ඊළඟට අමනාප. ඒකකින් තව තරහා ඒක තරහානකොට තවත් දුරටත් බද්ධ වෛරය. බද්ධ වෛරය මේ මේ ගමන් මගේ යන්න බෑ. ඒකයි මැඩියවසව තබව කෝධයේ පහකටව කියලා දේශනා කරන්නේ. භාවනාව කරන්න බෑ මෛත්‍රී භාවනාදී භාවනාවකින් හිත සංසුන් කරන තැන්පත් කරගෙන දැන් මෛත්‍රී භාවනාවේ මුල් වචන ටික පැහැදිලි වෙන්නේ හොඳට. මොකක්ද? ආන් අවේරෝ හෝමි මම වෛර නැත්තේ වෙමි ආන් අභ්‍යාපජ්ජව හෝමි මම තරහ නැත්තේ වෙමි ඔන්න ආරම්භය මම මේ මෛත්‍රී භාවනාවේ ඒ කරුණ විස්තර කරන්න නෙමෙයි ඒ නිසා ආරම්භයේදීම ධර්ම ශ්‍රවණය කරන මොහොතේ පවා අමනාපකම් නැත්තම් නොසතුටක් හිතේ අනුන් කෙරේ හෝ තමන් කෙරේ හෝ නැතුව හොඳ සාවධානීතකින් හොඳ තැන්පත් හිතකින් ධර්මයක් ශ්‍රවණය කරන්න ඕනේ කියන කාරණේ අපි මතක තියාගන්න ඕනේ ඊළඟට මේකේ අවශ්‍යම කරන තැන් ටිකක් අපි ගමු. මේ ද්වේදාපතේ කියලා කියේ දෙමස්සන්දී විචිකිච්ඡාව කියලා බුද්ධ ආදී අටසන්නේ සැකය. ඒ කරුණු මේ පිටු දන්නවා. ඒ බුද්ධ ආදී අටතැන් වලින් එහාට කවුද? මේ පංචස්කන්ධය පිළිබඳව විචිකිච්ඡාවක් අපිට තියෙනවා. මේ බණ අහලා හරියනවද? මේ භාවනාව කරලා පුළුවන්ද කියලා හැමතැනම දුවන ගතියක් අද තියෙනවා. එහෙනම් විචිකිච්ඡාවක් නැතුව ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රවණය ක්‍රම කරන ධර්මයේ ඒ විදිහට දරා ගන්නත් ඕනේ. තව මේ විචිකිච්ඡාවටම මහා තණ්හා සංකේ සූත්‍රයේ සාතිවික්ෂු ආරම්භයක් වෙන තැනක් තියෙනවා. පංචස්කන්ධේ හටගත්තක් දෝ අනදෝ හටගත්තා කියන හටගත්තා දෝ ඒ සැකේන් ඒ හටගත්තේ ආහාරයෙන් දෝ සැක සංකල්ප වචනේ ආහාර නිරුද්ධීමේ නිරුද්ධ වෙනවා දෝ සැක කරන්නට විචිකිච්ඡාව උපදින්නේද කියලා බුදුරජාණන් වහන්සේ ආනන්දික්ෂුන්ගේ ඒ වෙලාවේ වික්ෂුන් වහන්සේ එහෙමයි ස්වාමීන් වහන්සේගේ එහෙමයි ස්වාමීනි කියලා උත්තර දෙනවා. ඒකම තව පංචස්කන්ධේ හටගත් ප්‍රති. පස්සේ අපි උබට උපමා කළා මේ පංචස්කන්ධේ මේක සතර මහා භූතිකයි මෞපිය සම්බන්ධයෙන් හටගත් කලල බින්දේ මවගේ උණුසුම ආහාරයෙන් වැඩිලා මෙලොවේදී දැකලා මෙහෙන් බත් පාන් පිටු රොටි දෙමින් මේක වැඩෙන එකක් කියන එක සතර ආහාරයකින් වර්ධනය වෙන එකක් පවතින එකක්. මොකද සතර ආහාරය කබලින් කාරය පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාර. ඒගොල්ලෝ වචන තියන් මතක තියාගන්න ඕනේ. එතකොට ආ මේ අහන්නේ මෙතන ඒකයි එයාටගත් ඒ ආහාරයනේ. ආහාර නිරුද්ධයේ නිරුද්ධ වේ. පංචස්කන්ධයක් හටගත්තා. උඹසක් වෙනවා. නමුත් ඒක හටගත්තේ ආහාරයෙන් කියන ඒක හටගත් ආකාරය. අපි අවබෝධ වෙනකොට ආහාරයේ නිරුද්ධයෙන් නිරෝධයෙන් පංචස්කන්ධ නිරෝධය වෙනවා. තුඹද නිරෝධ වෙනවා කියන එක. ඒ ඒ ඒ තරම් ආන්නේ සම්මිය සම්මිය ප්‍රඥා ප්‍රඥාවෙන් දක්නහුට ඒ විචිකිච්ඡාව ප්‍රහීන වේද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා වික්ෂුන්ගෙන් වික්ෂුන් උත්තර දෙනවා එසේය ආ සැක නැති භාවය සැක නැති වෙන්න ඕනේ කොහොමද ආහාරයෙන් හටගත්තා මේ පංචස්කන්ධය ආහාර නිරෝධයෙන් පංචස්කන්ධ නිරෝධය ඇති වෙනවා කියන සැක නැති වෙන්න සැකයෙන් විදර්ශනා කරන්න බෑ. ඒ ඒ සූත්‍රෙත් බොහොම දීර්ඝ සූත්‍රයක් වෙන්නේ. ඒ නිසා ඊළඟට මේක තොප විචිකිච්ඡා රහිතයෝද කියලා අහනවා. මේ තොප මේ කියන කාරණයන්නේ විචිකිච්ඡා රහිතයෝද විචිකිච්ඡාව වැඩියෙන් විස්තර කරනවා කියන්නේ ඒකයි මේ සූත්‍රෙත් මෙතෙන්ට නෑදාගත්තේ. ඒක එසේ කියලා උත්තර ලැබෙනවා. ආහාර නිරුද්ධියෙන් නිරුද්ධ වේ යයි සම්‍යක් ප්‍රඥාවේ ප්‍රඥාවෙන් දක්නා ලදද එසේ ස්වාමීනි. ඒකට උත්තරේ. ඊළඟ සොපිනේ පරිසුද්ධ දෘෂ්ටියේ ඇලුම් කරන්න ඉතාමට ගැඹුරුයි. නමුත් අවසාන වචන විනාඩි කිහිපේ දැන් ආහාර නිරුද්ධියෙන් නිරෝධයෙන් ආහාරයෙන් හටගත් එකක් කියන එක පැහැදිලි කරගන්න. ආහාර නිරෝධ වෙනකොට පංචස්කන්ධ නිරෝධයේ විතරමයි කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට මේ සූත්‍රයේ මේ ප්‍රසිද්ධ මේ සුවිසුද්ධ ධර්මය අහලා බුදු පියාණන්සේ ප්‍රශ්න කරනවා ඔබ මේ පරිසුද්ධ දෘෂ්ටියේ අනුම් කරන්නේද? දැන් පංචස්කන්ධේ බැඳීමක පැත්තක්, නිදීමක පැත්තක්, නිදන ධර්මය අහලා ඒ ධර්මයේද ඇලෙනවද කියලා අහනවා. ඒක ගැඹුරු මෙතන ඇයි අහන්නේම මේ දෘෂ්ටියෙන් මිදෙන්න ඕනේ. නැත ස්වාමීනි කියලා උත්තර දෙනවා. ඒක පැහැදිලිනාද කියලා නැවත වරක් මතක් කරන්නම්. ආහාර නිරුද්ධයෙන් නිරුද්ධ වේයයි සම්‍යක් ප්‍රජාවෙන් දක්දාන ලදද කියලා ඉතිරියෙන් ප්‍රශ්නේ ඉස්සරහට. එසේ ස්වාමීන් උත්තරේ ලැබෙනවා. එහෙමනම් ඊළඟ ප්‍රශ්නේ බුදුරජාන් වහන්සේ අහනවා සොපිනේ පරිසුද්ධ දෘෂ්ටියේ ඇලුම් කරන්නේ. දැන් මේ දේශනා මාර්ගයේ ඇලිලා ඉන්නවද? ධර්මයේ ඇලිලා ඉන්නවද කියන එකයි කියන්නේ. ආන් නැත ස්වාමීනි. ධර්ම මිත්‍යා දෘෂ්ටියෙන් බැඳෙන්නේ බැඳෙන්නේ පරිසුද්ධ සම්මයා දෘෂ්ටි ඇලෙන්නේ නැහැ. මේකෙන් කෙටියෙන් මතක තියාගන්න මේ පින්නතුන් මිත්‍යා දෘෂ්ටියෙන් බැඳෙන්නත් එපා සම්මිය දෘෂ්ටියයි කියලා ඇලෙන්නත් එපා. වැඳෙන්නෙත් නෑ, ඇලෙන්නෙත් නෑ, ධර්මයේ ඇලෙන්නෙත් නෑ. ධර්මයක් ඊතර වීමට පිණිසමයි කියන කාරණය මතක තියාගන්න අර කුල්ලූපම නැත්නම් පහුරක් උපමා කරන දේශනා කරලා තියෙන තැන තමයි ඔය කෙටියෙන් මතක් කළේ. එතකොට ආහාර හතරේ සම්භවයෙන් මේ සත්‍ය භූත සත්‍යෙක් වෙන ඇති. ඒ ආහාර නිරෝධයෙන් මේ සත්‍යයේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නිරෝධ වෙන හැටි ඒ සූත්‍රයෙන් දේශනා කරලා තියෙන්නේ. එහෙනම් මේ මේ විදිහට මේ ධර්මයක් අපිට අද ලැබුණා. කරපෙරහන කියලා පෙන්වන එක පංච නීවරණ ගැන මේ පිටුතුන් සැහැට දන්නවා ඒ පිළිබඳව කරුණු. ඉතින් පෙරහනක ස්වභාවය තමයි කොච්චර වතුර දැම්මත් තදන්නේ. අන්තිමේ පෙරහැර විතරයි. ඒ වගේ තමයි පංච නීවරණ හිත කැත්නම්. මේ කරන දේශනාවද දරන්නේ නෑ කියන කාරණා පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද ඒ විදිහට දුරු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගත ධානාංග ලැබෙන තැන තමයි නීවරණ පාමී මේ පළවෙනි පෙළ. සදාංග විස්කම්බන වශයෙන් මේ ක්ලේශයන් පංච නීවරණයන් දුරු වෙනකොට ඇති වෙන මෙලෝ වශයෙන් අපිට ලැබෙන සාන්තිය සුවය සැපේ තමයි සමාධි සුවයකට උපපත් වෙන එක. සමාධි සුවයටපත් ඒ එම පීඨ කොටගෙන එතනම හිත හඳවන්නේ නැතිව තවදුරටත් මේක හාරන්න කියලා කියන තැන තමයි ඊළඟ අවස්ථාව මේ කරපෑහනින් එහාට ඉදුබු ආදී පංචස්කන්ධේ විභාග කරන තැන. ඒ විදිහේ එහෙම අපිට තවත් වටිනාකම් කීපයක් පමණක් වැදගත් වෙන තැන් පමණක් මම මෙන්න සඳරාගය කියන වචනේ එළියට ගන්නවා. මාංශ පේශි කියලා පෙන්වනවා. එතකොට මස් වැදැල්ලක් මස් වැදැල්ල කියන එකේ සම්මුති වශයෙන් කතාවේ විවහාර ලෝකයේ මස් වැදැල්ලක් දැනක තියෙනවද මස් කැටියක් ඒ තියෙන තියෙන තැන මස් කැටිය අල්ලා හිටිනවා කබලක තිබ්බොත් කබලේ අල්ලා හිටිනවා පත්තරයක කඩදාසියක තිබ්බත් අල්ලා හිටනවා විවහාර විදියට තේරුම් ගන්න. ඒ වගේ තමයි මේ නන්දිරායෙන් බැඳුණු හිත පංචකාමයන්ගේ රැඳී වී සිටිනවා. රූපවාහිනිය බලන්න තියෙනකොට ඒක හරියට වෙලාවට රැඳිලා ඉන්නවා තමයි. බාහිර කටයුතු වල අර කුස්සියේ සමහරට කොළ මැල්ලන රොස් වෙන්න පුළුවන් කාලේ මැද යන ගමන්වත් අරක ටිකක් ඇහැදාගෙන තමයි යන්නේ. අර ඒක කාමයන් ගෙද දෙන. රූප කාම, ශබ්ද කාම ටික එනවනේ රූපේ හරහා. උපායේ හරහා. නිවමනක් නෙමෙයි තිංගන්ධ, සුවඳ ඒවටත් අපි බැඳිලා ඒ වගේ ඇලිලා තමයි මේ සත්‍යය මේ සසර කරන ඒ නන්දි රාග කියන වචනේ එනවා. නන්දි රාග කියන වචනේ. නන්දි කියන්නේ සතුට. යමකට සතුට නාපි සතුටින් කතා කරනවා. මේ මල් අපි දැන් හිතුව ගෙදරකට ගියා. නැන්දි මේ මල් ටික මල් අත්ත කොහින්ද ගෙනාවේ? ආ අපේ ලොකු දුව මාතලේ ඉඳලා යනකොට ගෙනාවේ. ආ හොඳට හොඳ මලක් නේ ඇදිලා තිනවා. අපිට නෑනේ මේ රෝස වර්ගය කියලා අන්න කතා කරනවා. අභිවදති නාත් අතුටක් ඇති වුණා දැන් ඒ ගැන කතා කරනවා. ඉතින් අපි කෑල්ලක් අපිට දෙන්නකෝ කියලා කතා කරනවා. දුන්නොත් රාගසයි තියෙනවා. හොඳයි. නුදුන්නොත් මැඩියගේ තත්ත්වයටපත් වෙනවා. පත් වෙනවද නැද්ද? මැඩියා පින්නේ මොකද්ද මෙතනින්? ක්‍රෝධයට වචනයක් කිව්වනේ හොඳයි එතකොට නන්දිරාග සාගතා තත්තර තත්‍රාබි නන්ති තේති දං කාමතණ්ණා භවතණ්ණා විභවතණ්ණා මෙන්න සසර මොකද්ද සසර වැදෙන තැන මුලින්ම මුල්ම දේශනාවෙන් අපේ සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කළා දැන් මේ නන්දිරාග වුණොත් යමකට නන්දිය සතුට බලවත් කෙලෙස් සිතින් ඇලුනොත් ඒ එහෙම උපාදාන වෙනවද නැද්ද හිතට අර මල් මල ගැන හිතන්නකො ඒකට ඒක පිළිබඳ කතා කරලා අභිවාදති කතාව කරනවා. කොහින්ද මේ ගෙනාවේ? මටත් අත් කැල්ලක් දෙන්න බැරිද? අභි නන්දති ඒකන සතුටු වෙනවා. අජ්ජෝ සායිතිත්‍ති. ඔය වචන තමයි මතක තියාගන්න මේ නන්දි රාග වීමෙන් කාම වස්තුන්ට ක්ලේශයන් ඒ ක්ලේශයන් හිසි උපදින එකක් බාහිරෙන් හම්බෙන වස්තුවේ කැමැත්ත උපදවලා ඔබ සසරන් අවස්සන්නේ මෙන්න මේ විදිහට. ඒ නැවැත්තුනේ නැවැත්තුණු කඳු පහ තමයි රූප කන්ද, වේදනා කන්ද, සංඥා කන්ද, සංකාර කන්ද, විඥාන කන්ද කියලා කියන්නේ. එතකොට මේ බොහෝ දෙනා පතන එකක් තමයි සම්මුතියක ගත්තත් මස්ස දැල්ල. මස් වලට ගිජුයිනේ බොහෝ දෙනා. ඈ අපේ බෞද්ධ පින්නතුන් ගැන නෙමෙයි මේ කියන්නේ ලෝක සත්‍ය ස්වභාවයට ගත්තොත් මස් කියන එකට ආහාරයට එදා අතීතයේ ඉඳලා අද දක්වාත් මතුමක්කටත් මාංශ ආහාරය බොහොම තෘෂ්ණා සහිතව ගිල ගන්න එක. ඒක හැබැයි හොඳට මතක තියාගන්න මේ දෙපාසතා වූ මනුස්සෝ වූ මෙවද ධර්ම කතා කරන අය පමණක් තායිතියක් නෙවෙයි තිරිසන් සතාටයි තියෙනවා. කවුඩෝ වාගේ සත්තු මස් කැල්ලි කඩලා අරගෙන ආහාරයට ගන්නවා ඔබ දන්නවා. එතකොට ඒ තැන තියෙන තැන ඇලෙන එකක් තමයි ඒක හරි කිලුටක් ඇටියටයි ධර්මයේ පෙන්වන්නේ. එතකොට මේ මිනිස්සු වුණත් උස්පහක් අයක් මේක පතනවා. රජවරු සිටුවරුත් මස් වැඩන්න පත්තනවා මස් ආහාරය. පත්තනවද නැද්ද? අර ඒක රජ කෙනෙක් තමන්ගේ පුතා මරලා ආහාරයට ගන්න තැන ඒවා සිහි කරගන්න ඕනේ. ඒ තරම් කෑදරකම රාග බව මස් ආහාරයෙන් අට ගන්නවා කියන්නේ. ඒකයි මේ මස් හදන්න මෙතෙන්ට උපමාවට අරගෙන තියෙන්නේ. ඊළඟ දැන් මේ මහානට හික්බෙන්න කියයි කියන්නේ මෙතන. මේ කුමාර කාශ්‍යප භික්ෂුවට පෙන්වන්නේ සාර සාරණා ප්‍රඥාවෙන් වීර්ය ආරම්භය කරලා ඒ සතර ප්‍රධාන වීර්යයෙන් තමයි මේ හැරීම මේ පංචස්කන්ධය. ඒක වචන මාර්ගයට තබා ගන්න පුළුවන් විදිය හොඳයි මේ විදිය. උපන් නූපන් නූපන් උපන්. සතර ප්‍රධාන වීර්යයේ උපන් අකුසල් දුරු කිරීමේ වීර්ය මේ පින්නතුන් අපි සම්පමණකට අපේ උත්සාහයක් තියෙන්න ඕනේ. නූපන් අකුසල් නූපදීම වීර්යයක් ඕනේ. නූපන් කුසල් උපදවීමට ආ භාවනාදී කටයුතු වල යෙදෙන්නේ නැහැ. දානාදී පින්කම් කරනවා. ආ නූපං කුසලයේ උපද්වා ගන්න උත්සාහ කරන්න. උපං කුසල් වැඩි දැනටත් භාවනා කරනවා. ඒ කටයුතු වල නැවත නැවත යෙදෙන්න. ඒතර සබ්බ පාපස් අකරණං අර උපං අකුසල් නූපං අකුසල් දුරු කරනවා සබ්බ පාපස් අකරණං කුසලස් උපසම්පදා කුසල් ඉපදීමට වීර්ය වඩනවා. සිත වඩනවා පර දෙරතම. ඉතින් විදර්ශනා ප්‍රඥා සංඛ්‍යාත නිවන් දොරටුව ඔබට ඇරේවා කියලා අපි මේ දේශනා ස්ථානයේ ඔබට ආශිර්වාද කරනවා. එතකොට ඔබට නාගයා මුණ ගැහෙනවා සම්මා සම්බුදුන් වහන්සේ මෙලවදීම මේ පින්නතුන්ට දකින්න ලැබෙනවා කියලා ප්‍රාර්ථනා කරගන්න. පින්නතුනි එහෙමනම් අපි දැන් දෙවියන්ට පින් දෙමු. ආකාසත්තා චුම්මත්තා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ලෝක සාසනං চিරං රක්ඛන්තු ධම්ම දේශනම් চিරං රක්ඛන්තු පම්පරන්ති මේ මොහොතේ ඥාතීන්ටත් අපි පින් දෙමු. මාත් සමග උස්සලින් කියන්න. ඉදම් මේ ඥාතීනම් තු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඔබ අපරස්තර ගත්තා වූ සකල පුණ්‍ය සම්භාරේ නිතර ප්‍රාප්තික ඥාති වර්ගයාට පින් පොන්රක් වශයෙන් අනුමෝදන් විත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම මෙබඳු ග්‍රාම සංවර්ධනයේ ව්‍යාපාරවලට සහ සම්බන්ධ වෙලා ඒ ජීවිත පරිත්‍යාගයෙන් එහෙම නැත්නම් බොහොම අතපක් කප වෙලා සේවාවන් ඉෂ්ට සිද්ධ කර දුන්නේ පින්වත් අය නිදන ප්‍රාප්තයත්වය ඇති ඒ පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අනුමෝදන් කරන්න. ඒ වගේම මේ ඒ ඒ භවතුන් සියතින් කරගත් පිනක් හා සමානව අනුමෝදන් වීමෙන් ප්‍රමාද වරදකින් පින් කරගත නොහැකි අබවිස්ථානේ කුපත ලබා ඇතනම් එතනින් වාතමදී සුගති භවයක සාතිය උපත වේවා කියලා නවතත් සාදුකාරය දෙන්නේ සුජීවත්ව වාසය කරන මේ පිණුතුන්ට මේ පිනම පිහිටාදාර වීමෙන් විජයශ්‍රී ජයශ්‍රී බොහෝ සම්දුන්ගේ පීඨ ආරක්ෂාව සැලසීමෙන් කරන කියන රැකී ආරක්ෂාදිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිති සාර්ථක වේවා කියලා අපි ආශිර්වාද කරනවා ඔබ හැමට පෙරුවන් සරණයි පින්වතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද ඊලන්දගස්සේ සීල විසුද්ධි ස්වාමින්ද්‍රණන් වහන්සේ අපේ ස්වාමින්ද්‍රණන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනයේ අපි ප්‍රාර්ථනා කරමු ඔබට තෙරුවන් සරණයි